සැවසුම් පුරාවට අපහා රැඳුණු ඔබට දැන් මේ දේශනා මාලා පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා නොඅනුමානයි. ඉතින් ස්වාමීන් වහන්සේ නිවැරදිම වෙනසක් උදෙසා වෙනුයි ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව නව මුහුණුවරකින් ඔබ වෙත ගෙනෙන්නට මෙලෙසින් අදහස් කළේ. ඉතින් අද දවසේදී අප පෙර සිහිපත් කළ ආකාරයට මේ දේශනා මාලාවේ පස්වන සතියේ සිව්වන දේශනාව අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ උදෙසා අද දවසේදී තපසම කිරීමේ සිටින් මැදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදුනාද නම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනි ස්වාමීන් වහන්සේ මේ සතිය පුරාවට අපට කරුණු පැහැදිලි කර දෙන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. ඒ පිළිබඳව දේශනාවන් දෙත්වයක් ඔබ මේ සතිය ආරම්භයේ ශ්‍රවණය කළා. ඒ වගේම ඊයේ දවසේදී පූජනීය ඉඳුරු හේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේගෙත් වැඩමවීමෙන් මේ පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණා. එහි තවත් දිගුවක් ලෙසින් මේ ඉන්ද්‍රිය සංවරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඔබේ ජීවිතයට ඈඳා ගැනීමේදී ඔබට මතුවන ගැටලු කිහිපයක් පිළිබඳව निराකරණය කරගන්නට අද දවසේදී මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙනවා පූජනීය රුදුම්බර කාශ්‍යප අපේ ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් ඒ අනුව අපි මුලින්ම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් අප මේ එළඹ තිබෙන්නේ මේ සතියේ සිව්වන වැඩසටහන මේ දින තුනක් පුරාවටම ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඔබ වහන්සේ අපට කියා පහදා දුන්නා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ප්‍රායෝගික ජීවිතය ගත කිරීමට ඉතා අපහසු බව බොහෝ දෙනා පවසන කරුණක් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසාවෙන් පහසු වෙන්න මේ தത്വයට පත්වීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් තිබේද ස්වාමීන් වහන්සේ? මේ පිළිබඳව අපි පළමුවෙන්ම පැහැදිලි කරගන්නට කැමතියි. තෙරුවන් සරණයි හැමදෙනාටම. ඒක මම හිතන්නේ බොහොම වටින ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ ප්‍රශ්න ටික නිර්මාණය කරගන්නෙත් මේ ශ්‍රවණය කරන අයගේ ලබා දෙන ගැටළු වලින් තමයි ප්‍රශ්න ටික නිර්මාණය වෙන්නේ. ඒකින්ද මේ පින්වන්ත අයට තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ බඳව ඒ බව සඳහන් කරලා තිබුණා. ඒකද මේක බොහොම ප්‍රායෝගික ගැටලුවක්. අඩුම තරමින් යසිත මහත්තයා පංචශීල රැකීමත් ප්‍රායෝගික නෑ කියන තැනට වැටෙන ස්වභාවයක් තියෙද්දී ඉන්ද්‍රිය සංවර සීලය වගේ එකක් පිළිබඳ අපේ අය හිතන එක අඩු ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක හරිම ප්‍රායෝගිකයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය බොහොම තාත්විකයි අත් වශයෙන්ම කියනවා. නමුත් මම මෙහෙම අහුවොත් මොනවද දේශයෙන් කරේ කියලා <laughs> ඉගෙන ගන්න එක පවා යම් කිසි අපි ඔක සාමාන්‍ය කතාවක් තියෙනනේ පල්ලමක් බහින්න නම් කන්ද නගින්න ඕන කියලා. මේ මානසිකාරය ඇති කරගන්න තුරු තමයි මේ අපහසු තියෙන්නේ. මේකට කියන්නේ උද්දණ්ඩක් කපනවා වගේ කියලා. උද්දණ්ඩේ මිහිර තියෙන්නේ හොඳට හැපුවාට පස්සේ ඊට කලින් හරියට වැඩ තියෙනවා ඊට කලින් දුක් විඳින්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ මේක අපහසුවෙන් නමුත් යම්කිසි අපහසුකින් නමුත් තමන්ගේ මානසිකාරය ක්‍රමානුකූලව ඉන්ද්‍රිය සංවර වෙන විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් මේකෙදී අපි ඉන්ද්‍රිය සංවරය ගැන දවස් කීපයක්ම මතක් කරා නමුත් ආයෙ මතක් කරන්න ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් සංවරව තබා ගැනීම කියන එකයි සංවරව තබා ගැනීම කියද්දී එතනදී ඇහැ නටන්න දඟලන්න යන්නේ නැහැ කන නටන්න දඟලන්න යන්නේ නැහැ නමුත් ඇහැ කන නාසය දිව ශරීරයේ හින්දා අපිට ලොකු හානි වගේක් වෙනවා අපි නොයේපු දේවල් වලට තදින් බැඳෙනවා තේරෙන විදිහට කියනවා නම් තදින් බැඳෙන්නේ මෙන්න මේ දේවල් හින්දා. ඒ බැඳුනට පස්සේ පැහැදිලිවම අපි ලොකු ඒ බැඳිච්ච වස්තුන් කෙරෙහි ලොකු දුක්ඛිත ස්වභාවයකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මේ ලෝකේ සාමාන්‍ය විදිහට නෙවෙයි එක තැනකට කොටු වෙලා එක දෙයක් ගැන හිත හිත ඒ මත්වෙම නැහි නැහි වාගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දේවල් නැති වෙනකොට ගිනි ගන්න ගතියක් එනවා. ඉතින් මේ බව දැනගෙන මේ පිළිබඳව සිහි කරමින් සිහි කළ යුතු ආකාරය අපි දවස් කීපයක් සාකච්ඡා කරා. ඒකයි මේ අපහසුයි කියන්නේ. අමාරුවෙන් මේක सिद्ध කරපුවාම පහසුවෙන් Tamange හිතෙන් ඇහැට රූපයක් දකින්නකොට කන්ට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගන්ධයක් දැනිලා ඒවා විඳින්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒවා බලන්න එපා, ඇස් පියාගෙන ඉන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. එහෙම වුණොත් ලොකු ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ ඇස් පේන්නේ නැති අයට, කන් ඇහෙන්නේ නැති අයට. එහෙම නෙවෙයි. ඒවාහි ඇලී ගලී වාසය නොකිරීම කියන එකට අවශ්‍ය කරන මානසිකාරය යොන රූපයක් දැක්කම මම මේකේ නැවත නැවත දකින්න අර සතුටු වෙනවා නැවත නැවත අසමින් මේක තමයි හොඳම දේ මේක තමයි ලෝකේ ලැබිච්ච ලොකුම දේ කියලා සතුටු වෙන්න පටන් ගන්නවා අන්න ඒ සතුටත් එක්ක ඒ වස්තුව කෙරෙහි ඇලෙනවා ඒ ඇලුනට පස්සේ ඒ වස්තුව ග්‍රහණය වෙනවා අන්තිමට මුකුත් කරගන්න බැරි වෙනවා ඉතින් මේක අර සතුටු වෙන්න එපා කියන එක නෙවෙයි ඒක ඒ පිළිබඳ ඇලෙන්නේ නැති වෙන්න සතුටක් ඇති වෙනවා නමුත් නැවත හැරි හැරි බල බල ඒකමයි ජීවිතේ ජීවිතේ කියන්නේ ඒකමයි කියලා ගන්නෙ නැති වෙන්න. තව මේක පැහැදිලි කරගන්න පුළුවන් අපිට තේරෙන්න ඕනේ මම මගේ ඇස් දෙකට එකම රූපය කීතරයක් වෙනවද? හරි ගින්දරකට මොන හරි දානවා වගේ. මේ දින කීපෙන් මම ඔය කතාවක් කිව්වා. ගිනි ගොඩකට මොන හරි දාපුවම පිච්චිලා යනවා. දැන් ඊයේ සතුටු වෙන්න කියලා මොකක් හරි රූපයක් මම පෙන්වනවා නම් දැන් අද උදේ ඒක මතක් වෙනකොට ආය ඒක නෑ දැන් ඒ ඒ පෙන්නපු එකෙන් ආය වැඩක් නෑ. ඒ සතුට එතනම ඉවරයි. අපි මොන හරි දෙයකට සතුට වෙන්න දැන් මට යම් රූපයක් දැකලා සතුට වෙනවා නම් ඒක මෙහෙම බලාගෙන ඉන්නකම් හොඳයි. ඊට පස්සේ ඒකෙන් මොහොතකට වෙන් වෙනකොට ලොකු දුකක් ඇති වෙනවා. ඉතින් බලන්නකෝ දැන් හරියට නිකන් උගුලක අහුවෙලා වගේ ඒකත් එක්කම ඉඳලා හැම වෙලේම. ඒ අන්න ඒක වෙන්නේ ඔන්න ඉන්දියා සංවර වාසය කිරීමෙන්. ඉතින් ඒ ටික තේරිලා නැති ප්‍රශ්නයක් ඇති කරගන්නවා වගේ වැඩක් තමයි මේ බැඳීම් සහිතව තණ්හා දෘෂ්ටි මාන්න සහිතව යම්කිසි වස්තුවක් නැවත නැවත ආශ්‍රය කරනවා. ඒ කියන්නේ අපි හොඳට තේරෙනවා මම ওই කියන එක අමුතුවෙන් ඕනේ නැහැ. සතුටෙන්ම ගැඹුරුම අදහසකින් මගේමයි කියන අදහසකින් මටමයි කියන අදහසකින් එහෙනම් මේ දේ නැතුව බෑ කියන අදහසකින් ලැබිච්ච ලොකු ලාභයක් ලැබිච්ච විදිහට සමහර ඒවා හම්බුනහම අපි ඒක දැකීමේ ආසාවෙන්, ඇසීමේ ආසාවෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒකත් එක්කම රැඳෙනවා. ඒ රැඳෙනකොට සතුටුයි ගොඩක්. ඊට පස්සේ නැතුව බැරුව යනවා. ඊට පස්සේ දවසකට එක සැරයක් බලන්න ඕන වෙනවා. ඊට දවසට දෙසරයක් ඕන වෙනවා. ඊට දවසට පස් හය සැරයක් ඕන වෙනවා. වෙනදා තිබ්බ නැති ප්‍රශ්නයක් ඇතිලා අන්තිමට ළඟ නැත්තම් ඉන්න බැරි තත්ත්වයක් උදාගෙන. හැමදේම දුක. ඒ කියන්නේ හැමදේම ළඟ තියාගෙන ඉන්න බෑ. ඒ හැමදේම වෙනස් වෙනවානේ. අන්න ඒ தত্ত্বය දැනෙන්න ඕනේ අපිට මේකෙන් තමයි මේක උනේ. අන්තිමට මේ ලෝකේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් අය. අධ්‍යාපනය කරන්න පුළුවන් අය අධ්‍යාපනය දාලා යනවා. තව බොහෝ වැඩ කරන්න පුළුවන් අය එක පටු තැනකට හිර වෙලා ඒ මත්තම නැහි නැහි ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක ප්‍රායෝගිකයි ඉස්සෙල්ලාම ටිකක් අමාරුයි. පස්සේ හිතට ඉක්මනින් නැగిලා එනවා. පහසෙන්ම නැగిලා එනවා. එක පාටම නෑ මම මේකෙන් මේකද මෙතනින් එහාට යන්නේ. මෙතනින් එහාට යන්නේ. මෙතනින් එහාට යන්නේ කියලා. ඉතින් ඒක අපහසු දෙයක් නෙවෙයි මුලදී කෝකත් අපහසුයි. නමුත් ඒක ඉතාල කරගන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක අර අපේ දෙන සංකල්පයයි අයින් කරගන්න ඕනේ. අපේ දරුවන්ට මේක ප්‍රායෝගික නෑ, දෙමව්පියන්ට ප්‍රායෝගික නෑ, සාමාජ ජීවිතේ ප්‍රායෝගික නෑ කියලා අපි හිතනවා. නමුත් ඒක තමයි ප්‍රායෝගික දෙයක්. එහෙමයි සන රෝභාංශ සහන් කලාකාරයට බොහෝ දෙනා හිතනවා මේ එදිනෙදා ජීවිතේ දැන් දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා මිනිස්සු කාර්යබහුල වෙලා තිබෙනවා මේ දේවල් එක්ක ඉන්ද්‍රිය සංවරය ලබා ගැනීම අපහසු දෙයක් කියන කාරණාව බොහෝ දෙනා සඳහන් කරනවා නමුත් ඔබ වහන්සේ ඒ ඊට පහසුවෙන් සිදු කරන ආකාරය පිළිබඳව පැවසුවා. මේ ඇල්ම අතහැරීම තමයි ඇලෙන්නේ නැතුව ආශය කිරීම තමයි පහසුම මාර්ගය ස්වාමීන් වහන්සේ. ඔබ සඳහන් කළාකාරයට මා නිවැරදි නම්. ඔබ වහන්සේ මේ මේ සඳහන් කරනකොට මට සිහිපත් වෙන්නේ ධම්මපදයේ සඳහන් වෙනවා. යමෙක් පව්කමක් සිදු කළේ නම් මෙය නැවත නැවත සිදු නොකළ යුතුය. ඒ කියන්නේ ඇල්මක් ඇති කර නොගත යුතුය. මේ මන්ද පව්කම් හද නිරත වීම දුකට හේතු වෙන නිසා. ඉතින් ඔබ වහන්සේ සඳහන් කළේ ඇස කන නාසය ඇසෙන් දකින දේවල් වලට දිවට දැනෙන රසයන්ට නාසයට දැනෙන ගඳ සුවඳ යන දේවල් වලට නොවැළී වාසය කිරීම තමයි පහසුම ක්‍රමවේදය කියලා. ස්වාමීන් වහන්සේ දැන් ඒ අනුව ගත්තාම අපි දැන් ගොඩක් බොහෝ දෙනා සඳහන් කරනවා අපිට සිහිපත් කර ආකාරයට ඉන්ද්‍රිය සංවරය ළඟා කර ගැනීම බොහෝ අපහසු කරුණක් කියලා. ඉන්ද්‍රිය අසංවර වාසය කිරීමෙන් අපේ ජීවිතවලට වෙන බලපෑම කොයි වගේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒක අපි දැනගත් ඒක ඔය ප්‍රශ්නෙට උත්තරේ ලබා ගැනීමම ගොඩක් වටිනවා ඇත්තටම. ඒක දැනගත්තාම තමයි ඉන්ද්‍රිය සංවර වාසය කරන්න පෙළඹෙන්නේ පෙළඹෙන්නේ. අපි කලින් ප්‍රශ්නකට උහානිය දැනගත්තා. හානිය දැනගත්තා. අපිට දැන් අපි මේකෙදි කොයි විදිහකින් හරි ඉන්දිය සංවර වෙන්න ඕන කියලා හිතෙන්නේ හානි දැනගත්තා ඉස්සෙල්ලා ගැටලුවේදීත් අපි මේකට ටිකක් මම ප්‍රවේශයක් ගත්තා මේකට මම මේ එක පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච සිද්ධියක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කාලයේදී එක කතාවක් පිළිබඳව මතක් කරන්න ගාමිණී කියලා පුද්ගලයෙක් හිටියා මෙයාට හිටියා රූමත් බිරිඳා මේ රූමත් බිරිඳ මම හිතන්නේ මට මතක හිටිය සිටුවරේ හරි රජ කෙනෙක් හරි ඉතින් මේ රූමත් බිරිඳ ටික දවසකින් මියදුනා තරුණ කාලේදී. පස්සේ මෙයාට මේක දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මෙයා ඒ බෙහෙත් ගල්වලා මේ මලමිනිය තියාගත්තා. තියාගෙන හැමදාම ගෙදර තියාගෙන බලපෙනවා. මේක දිහා බල බල. ඉතින් යාළුවෝ එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගන්නවා. බුදුහාමුදුරුවෝ මේ නුවණ තියෙන මනුස්සයෙක්ගෙන් අහුව එක ප්‍රශ්නයක්. ගාමිණිය ඔබ ඔය කියන තැනැත්තියව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ඔය ප්‍රශ්නේ තිබ්බද කියලා. පළවෙනි දවතාවට දකින්න ඉස්සෙල්ලා එයා මරුණා. මොකක් ප්‍රශ්නයක් තියෙනවද? නෑ. නේද? මෙයාට එක පාටම තේරෙනවා. නෑ ප්‍රශ්නයක් නෑ හැමනම්. එහෙනම් මේ මහා දුක්ගොඩක් මෙයාට ඇති වෙන්න හේතු උනේ මේ දැකීමයි කියලා අපිට එක පාටම හිතෙනවා. පළවෙනි දවතාවට දැකීමයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසන කාරණාව තමයි මේ මෙයා වෙන ස්ත්‍රීන් දැකලා නැද්ද? දැක්ක හැම ස්ත්‍රියකින් දැන් මේක වුණාද? එහෙනම් මොකද මේ උනේ? මේ ස්ත්‍රිය දැක්කම එයාට විශාල සතුටක් ඇති වුණා. ඒකෙන් දැන් නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි බැලුවා. නැවත ආශ්‍රය කරා. නැවත හැරි හැරි බැලුවා. මේ ආශ්‍රය කරා නැවත නැවත නැවත නැවත සතුට ලබා ගැනීමට ආශ්‍රය කරා. මේක හරියට නිකන් සසි මහත්තයා මේ ණය ගෙවනවා වගේ වැඩක් කරගෙන යනවා සාපයක් වගේ. ඒ කියන්නේ මේ ස්වභාව ධර්ම අපිට මෙන්න මෙහෙම කියනවා මගේ අදහසක්. ස්වභාව ධර්ම අපිට මෙහෙම කියනවා. මගේ දේවල් ඔහේගේ කරගත්තොත් ඔහේට මම රිදවනවා. කියලා. මගේ දේවල් පාවිච්චි කරන් ස්වභාව ධර්මයේ රූප දකින්න, ශබ්ද අහන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහේ හැදුවොත් ඔහේගේ කරගන්න මම ඔහේට හොඳටම රිද්දවනවා කියලා. ඒ වගේ තමයි අපි ඒක අපේ කරගන්න ගියාම සහ ඒක මගේමයි කියලා වෙන් කරගන්න කැලක් ගියාම ඒක සින්දා ලොකු දුක් ඇති වෙනවා. හරිද? ඒ කියන්නේ රූප දකින්න නැතුව ශබ්ද අහන්න දෙන්නේ අපි ඇත්තටම බලන්න හුඟක් අය අවුරුදු 15 16 13 14 විතර වෙනකම් හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා. ධර්මගේ මූණ වල තියෙන්නේ කොච්චර ඒවා හරි පිරිතුරු ගතියක් හරි සුන්දර ගතියක් හරි නිකන් සතුටෙන් ඉන්න ගතියක්. එතන ඉඳන්ම පටන් ගන්නවා මූ දවසකට මූණ එල්ලගෙන ඉන්න ප්‍රමාණය වැඩි වෙන ගතියක්. ඒ මොකද අර අර අන්න අර දැක්ක ඒවට බැඳිලා. ටික ටික ටික ටික බැඳුනාට පස්සේ ඊට පස්සේ ලොකු පීඩනයක යන තිබුණ හුඟ ආකාර වයසට යනකොට ලොකු පීඩනයක ඉන්නේ. ඇයි බැඳිච්ච දේවල් වැඩි. ඉතින් එන්නෙන් එන්නෙන් දුක් ඒක රාශී කරගන්නවා. මතක් වෙනකොට රත් වෙන දේවල්, මතක් වෙනකොට දැවෙන දේවල්, මතක් වෙනකොට පිච්චෙන දේවල්, ඇතුලාන්තයෙන් පිච්චෙන ගතිය. දැවෙන ගති, නැතුව බැරි ගති. හරිද? අන්න ඒ වගේ අනිත් එක වැඩක් නෑ අසිත මාත්‍යා කොහොමත් අන්තිමට ඔක්කොම මැරෙනකොට දාලා යන්න තියෙන දේවල්. ඉතින් මේවට 아무තු බැඳීම ඇති කරගත්තා කියලා කොහොමද දාලා යන්නේ? නේද? ඒක හින්දා ඒවා ප්‍රවේශමෙන් වහකන්නේ නැතුව ජීවත් වෙනවා වාගේ. හරි වහ කියලා දැනගත්තාම ගන්නේ නැතුව ජීවත් වෙනවා වාගේ. අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද කාගේ යහපතටද මේ ප්‍රවේශම් වෙන්නේ? මගේ නේ යහපතට. මට සාහනෙන් ඉන්න බෑ ඊට පස්සේ. ඒක තමයි සිද්ධ වෙන ලොකුම හානිය. ඒ හානිය සමාජයේ ඉතා පැහැදිලිව පේන්න තියෙන සමහර අය දිනසා ගන්නවා. සමහර අය තවත් ඇත්තම ලොකු ගමනක් යන්න පුළුවන්, ලොකු වැඩක් කරන්න පුළුවන් අය එක පටු තැනක හිර වෙනවා විශේෂයෙන් විවාහයට සම්බන්ධ කාරණාවලදී විශේෂයෙන් පටු තැනක හිර වෙනවා මේ එක තැනක විතර අන්තිමට එයාට මේ පොඩි කාලේ ලොකු බලාපොරොත්තු තිබගෙන අන්තිමට එයාට හිතෙන විදිහ මම කියනවා හිතෙන්නේ මේ තැනත්තා හෝ තැනක් තියෙනත්නම් මට මේ ලෝකේ මොනව ලැබුණා බලන්න. එයාට යා හැකි ඉහළම තැනට වඩා මේ තැනත්තා හෝ තැනත්තිය වඩා වටින විදිහට පේන්නේ මේ මේක උදාහරණයක් විතරයි. කැමමක් වුණත් එහෙමයි. වෙන ඕනම දෙයක් වුණත් එහෙමයි ආශා කරන දේ මම මේ උදාහරණයක් කිව්වේ. ජීවිතේ ගොඩාක් අසාර්ථක භාවයට පස්සේ අධ්‍යාපනය කරන ළමයි ගොඩාක් අසාර්ථක භාවයට පත් වෙන වෙනත් වෘත්තීන් කරන පොඩි අයගේ විතර නෙවෙයි තරුණ අයගේ සමහරට අවුරුදු 30 40 අයගේ ඒකට කල්පනා කරන සමහර අය ඒ තරම් ගණන් ගන්නෑ. කාර්යාලයේ හෝ වෙනත් තැනක ඉන්න කෙනෙක් පිළිබඳව පොඩි ආකර්ෂණයක් ඇති වෙලා පොඩ්ඩක් සතුටක් ඇති වුනහම ඒක ගණන් ගන්නට ඒ ඒකට ඉඩ දෙනවා. නිකම් මේ දැකලා කතා කරද්දී සතුටට ඉඩ දෙනවා. මෙයා මේ වැරද්දක් කිරීමේ අදහසකින් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක එන්න එන්න එන්න එන්න එන්න මේ ඒක තමයි ඉන්දියා සංවර්ධකම කියන්නේ. ඒක වර්ධනය වුණාට පස්සේ අන්තිමට මේ තැනත්තාට තැනත්තියටම දරාගන්න බැරි වෙනවා. අන්තිමට හිතනවා මගේ ස්වාමියාට වැඩිය මගේ දරුවන්ට වැඩිය මේ ඔක්කොටම වැඩිය මෙතන තමයි මට සතුට තියෙන කියලා හිතෙනවා. ඒක ඒ හිතේ ඇති වෙන ස්වභාවයක්. ඒ මට්ටමටපත් වුණාට පස්සේ මුකුත් කරගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාය වාක් මනෝ දුස්චරිතයන් සිද්ධ වෙනවා. මේ ඉන්දියා සංවර වාසය කියන දුස්චරිතයන් සිද්ධ වෙන මට්ටමටපත් වෙනවා. අන්තිමට ඉතින් අපාය ගිහිලා නවතින්නේ. ඒ වෙලාවට තමයි අර කාටවත් කියලා දෙන්න බෑ. කියලා දෙන්න ගියාම එයා කියන්නේ නෑ නෑ මට මේක නැතුව හරියන්නේ නෑ. මො කොහොමවත් පාලනය කරන්න බෑ ඊට පස්සේ. නේද? ඉතින් මෙවැනි තත්යකටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ක්‍රමවේද අපේ ජීවිතයට එකතු නොකර ගැනීම හේතුවෙන්. ඔබ තමයි සිදු වෙන ලොකුම හානිය. බොහොම හොඳ පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ දේශනා මේ සතිය අපේ බොහෝ දිනාට ඔබ වහන්සේගේ දේශනාවන් අපේ ශ්‍රාවක පිරිස් බොහෝ දෙනා බොහොමත්ම උවමනාවෙන් උනන්දුවෙන් ශ්‍රවණය කරනවා මම මේ සඳහන් කරගෙන මේ දේශනා මේ සතියේ බොහෝ දෙනාට වැදගත් වෙන සතියක් ඒක තවත් බොහෝ තරුණ පිරිස් දැන් දැන් මේ දේශනා මාලාවන්ට ඔබ වහන්සේගේ දේශනාව වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඔවුන්ට පවා ඊටමත් වැදගත් සතියක් වේවි මේ සතිය ස්වාමීන් වහන්සේ. වරද්ද ගන්නේ නැතුව තමන්ගේ මනස ඉස්සරහට අතුල ගන්න නැතුව අරගෙන යන්න. එහෙමයි. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ. ඒ නිසාවෙන් අපි ආරාධනා කරනවා මේ තරුණ පිරිසට පමණක් නෙවෙයි බාල මහලු සියලු දෙනාටම විශේෂයෙන්ම මම හිතනවා මේ සතිය ඒ තරුණ පිරිසට විශේෂයෙන්ම වැදගත් වේවි. ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට අප අත්විඳින අප දැක තිබෙනවා. Tamanගේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම අඩාල කරගත් චරිත පුද්ගලයන් අප දැක තිබෙනවා මේ උභාෂය සඳහන් කළ ආකාරයට මේ ඉන්ද්‍රිය අසංවර වීම හේතු වෙන ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ දැන් මේකේ දෙපැත්තක් තියෙනවානේ. ඉන්ද්‍රිය අසංවර වුණාම අපිට අලාභයක් සිද්ධ වෙනවා වගේම ඉන්ද්‍රිය සංවර කරගත්තම අපිට ලාභයක් සිද්ධ වෙන්න ඕනේ. අපි ඒක ගැන කතා කරමු සමහරවිට. බොහොම වටිනවා. බොහොම වටිනවා අපි හිතමු මේ ඉන්ද්‍රිය සංවරය ගැන මම නිකන් උදාහරණකින් කියන්නම්. අපි කට්ටිය එකට තියලා නර්තන එකක් දුවනවා. හැමෝටම දින දිනුම් කනුව දක්වා යන්න බෑ. එහෙමයි. ඉතින් අපේ අපේ පුද්ගලයෝ බොහෝ අරමුණු ඇති කරගෙන ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ලෞකික පැත්ත කතා කරමු අපි ඔක්කොම තියෙද්දි එහෙම ලෞකික ජීවිතයේ තමගේ ව්‍යාපාරය දිනු කරගන්න තමාගේ අධ්‍යාපනය දිනු කරගන්න තමාගේ නොයෙකුත් බලාපොරොත්තු අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ට මේ ලොකු දේවල් ආරම්භ කරනවා ආරම්භ කරන එක අපි තීව්‍රව යන්න නම් එයාට ඒ හිත හැක ගන්න ඕනේ හරිම සමතුලිතව ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා. හුඟාක් අයට වෙන දේ තමයි එහෙම යන්න බෑ දැන් ඉස්සෙල්ලා ගෝ කාරණාව. ටික දුරක් යන මම මේ මේ මෑතකම ඉතාම හොඳින් දියුණු වෙච්ච ව්‍යාපාරිකයෙක් මහත්මයා ඒ ප්‍රදේශයේම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. පත් වුණා. ඉතින් ලොකු ව්‍යාපාරයක් ආරම්භ වුණා. ඇත්තටම නම් වශයෙන් උනත් කියන්න පුළුවන්. නමුත් එහෙම කීතු නැති හින්දා අපි බොහොම සන්තෝෂ වුණා එක ප්‍රදේශයක Uh, ඉතින් uh, එහෙම ඉන්නකොට මේ තනත්තාට සිද්ධ වෙච්ච සිද්ධිය තමයි ඒ ඒ ඒ ස්ථානයට රැකියාවට ආපු uh, තරුණ දැරිවියක්. ඉතින් මේ දැරිවිය සමග ඇතිවෙච්ච යම්කිසි ආකාරයක බැඳීම ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ තත්ත්වයටපත් වෙනවා. පත් උනාට පස්සේ දොස් කියලා වැඩක් නැහැ. ඉතින් අර ගමන යන්න බැරි වුණා. අන්තිමට බේරෙනකොට ඒ සියලු දේපල පවා විනාශ වෙලා ඉවරයි. හරි. එතකොට යම්කිසි දෙයක් අඛණ්ඩව ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඉන්ද්‍රිය සංවර කරගත කෙනාට. හරියට අර මේ දෙපැත්තට වැටෙන්නේ නැතුව සමතුලිතව කියලා කිව්වහම නිකන් දැනෙන්න ඕනේ ඒක හිතට. ඒ කියන්නේ අපේ හිත ඍජුවම ඉදිරියට යන්න ඕනම දෙයක් කරද්දී බාහිර දේවල් වලට ගැටෙන්නේ නැතුව. ව්‍යාපාද ඒ තරහා ඉන්ද්‍රිය සංවර කරගන්න මේ ඇලිම විතරක් නෙවෙයි ඇලිම ගැටීම දෙකම කියන එක පැහැදිලි කරා. ඒකට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඔක්කොම හේතු වෙනවා ආපස්සට ඇදෙන්න ගමන. ඒතකොට මේ වගේ තත්ත්වයන් වලටපත් වෙන්නේ නැතුව ඍජුවම යාහැකි දුරක් යන්න ඕනම ඉලක්කයකට යන්න කෙනෙකුට කෙලින් හිතක් මම එහෙම කියන්නම තේරෙන භාෂාවෙන් එහෙමයි. කෙලින් හිතක් තියෙන්න ඕනේ. හරිද? අන්නේ කෙලින් හිත ඇද කරනවා ඉන්ද්‍රිය සංවරය. එනේ ලොකුම ලාභය තමයි ඔන්න ඔය වගේ ඒක නිවන කියන්නේ තරමුණක් ලෞකික දේවල් කියන්නේ තරමුණක් අරමුණකට යන්න බාහිරින් බාධා වෙන්නේ නැතුව එයාට යන්න අවශ්‍ය වෙන ශක්තිය ලැබෙනවා ඉන්ද්‍රිය සංවරයෙන්. ඉතින් කෙටියෙන් අපි කිව්වොත් ඒක කිව්වහම හැමදේම තුල් වෙනවා කියලා මට හිතෙනවා. හොඳයි. සමහරවිට දැන් දැන් අපි ඉන්ද්‍රිය සංවරය අසංවර වුණොත් එයින් අපිට සිදුවන අලාභය වගේම ඉන්ද්‍රිය සංවර වීමෙන් අපේ ජීවිතයට ලැබෙන ලාභය පිළිබඳව කතා කළා. සමහරවිට ඇත්තම යමෙකුගේ ඉන්ද්‍රිය අසංවර වෙන්න මොන මොනවාගේ හේතු කාරණා බලපානවද? ඔව්. ඒක දැනගැනීම ගොඩක් වටිනවා. දැන් අපිට කාටත් හිතේ දැන් මේ වෙනකොට ඇති මට ඉන්ද්‍රිය සංවරව මම වාසය කරනවා. ඊට පස්සේ මම කෙලින් වැඩ කරනවා. නේද? මගේ හිත කෙලින් තියාගන්නවා. මේ මේ ගිනි තියාගන්නේ නැහැ අතුර කියලා. ඉතින් මොනවද බලපාන්නේ? පළවෙනියෙන්ම ධර්මයේ සඳහන් වෙනවා ඉන්ද්‍රිය අසංවර වෙන්න තමන්ගේ මනසයි වෙනස් වෙන්නේ. මුනි මනස වෙනස් වෙනවා. දැන් අර මං කිය ව්‍යාපාරිකයටත් උනේ මනස වෙනස් වෙනවා. හරිද? එතකොට මේ මනස වෙනස් වෙන්න ඒ හේතු වෙන්නේ යාගේ සිහිය නැති වෙන එක. ඒ වගේම යාට අවශ්‍ය වෙන යෝනිසෝ මනස්කාරය නැති වෙන එක. මේකට හුඟාක්ම හේතු වෙන්නේ වැඩිපුරම හේතු වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය. ආශ්‍රය. ඒ කීය දවසෙත් අපි සූත්‍ර ධර්මයක් ආශ්‍රයෙන්, තණ්හා සූත්‍රය ආශ්‍රයෙන් මම කියන්නේ ධම්මදේව ස්වාමීන් වහන්සේ මේක ඉදිරියට අරගෙන දුන්න මේ කාරණා ටික මේ පළවෙනි එක සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ නැති අයගේ ආශ්‍රය වල හැම වෙලේම මේ පස්කම් සැප ගැනම කියවන කට්ටියක් ඉන්නවා. අපිත් එක්ක. ලෝක ජීවිතය කියන්නේ පස්කම් සැප කියලා හිතාගෙන ඉන්නේ. එහෙමයි. ජීවිතය කියන්නේ පස්කම් සැප. ඒවා ඒකින්ද හොරකම් කරනවා, එක එක වතර කර. ඇයි ඔයාලට බැරි? ඇයි නේද දැන් හොරකම් නොකරන කෙනෙකුට නම් යාර කියනවා මහා මුහුදෙන් ඉතින් වතුර ටිකක් ගත්තාම මොකද වෙන්නේ? ඕවා තමයි කියන්නේ. ඒලා එයාලගේ தත්ත්වයට මැදලා දාන්න හදන මේ අවංකව කටයුතු කරන ඍජුව කටයුතු කරන අයට හරියට එකතුලා අල්ලාප සල්ලාපේ දිලා අනවශ්‍ය කතා තරුණ අයට නම් මේ වගේ අනවශ්‍ය දේවල් හැම වෙලෙම වැරදි කරන අය තමන්ගේ වැරද්ද වර්ණනා කරමින් කටයුතු කරන ඒ කට්ටිය පැහැදිලි අසත්පුරුෂ පිරිසක්. එහෙමයි. අපි දෙමාපිය වුණා තමන්ගේ දරුවන්ව පාපමිත්‍යයන්ගෙන් බේරගන්න බලනවා. ලෝකයේ ඉන්න ලොකුම කරදරම කාර්යය ටික තමයි පාපමිත්‍රය ටික. ඒතර අසත්පුරුෂ පුද්ගලයා ආශ්‍රය කරනකොට අසත් ධර්මයමයි ඇහෙන්නේ. අසත් ධර්මය ඇහෙනකොට ඒ අසත් ධර්මයේ හේතුවෙන් අපේ මනස්කාරය අනිත් පැත්ත හැරෙනවා. හරිද? සමහර අය ඉතින් ගොඩාක් ආසහිතන විදිහට මේවා වර්ණනා කරනවා. ඉතින් අන්නේ සත්පුරුෂ ආශ්‍රය නැති එකමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. ඒකත් එක්ක වෙන්නේ ධර්මයට තියෙන ලැබිකම ටික ටික ටික ටික අඩු වෙනවා. හොඳටම දන්නවා. අපිත් එක්ක සමහරලාට ස්වාමීන් වහන්සේලත් එක්ක හොඳට කිට් වෙලා ආශ්‍රය කරමින් යහපත් ජීවිත ගත කරන අය අපිටම තේරෙනවා හිතලම මග අරිනවා කියලා. බලනකොට පිළිකාවක් හැදිලා වගේ අපිට හොඳට තේරෙනවා අනවශ්‍ය කෙනෙක් ලඟ වෙලා ලඟ වෙලා කියලා. ඉතින් හොඳට බලනකොට එයා ඒ ආශ්‍රයත් එක්ක සද්ධර්මයෙන් ඈත් වෙනවා. ඒ ඈත් වීමත් එක්ක එයාගේ එයාට හැදිලා ඉන්දියා සංවර වෙනවා. ඊට පස්සේ සමහරට බීමත් කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් වෙනත් වැඩි කරන කෙනෙක් බවට පත් වෙනවා අන්තිම ජීවිතේ ගොඩාක් නරක කරගන්න. ඉතින් ඒක මට්ටමකින් එහාට හිතේ අසංවරකම වර්ධනය වුණාට පස්සේ කිව්වට තේරෙන්නේ නැහැ. ඒක අපි කාටවත් අත්දැකීමක් ඇති නේද? දරුවෝ හදන අම්මලාට තාත්තලාට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒක සීමාවකින් එහාට එයාගේ මානසිකාරය පැනනට පස්සේ කිව්වට පාලනය කරන්න බැරි මට්ටමකට එනවා. ඉතින් ඊට කලින් බේරගන්න ඕනේ අතට. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපේ සාකච්ඡාව ආරම්භයේදීත් මේ ගැන සඳහන් කළා දැන් මේ වර්තමානයේ වෙන විට මේ කාර්යබහුල ජීවන රටාවක් නිසා මම තියෙන්නේ ඒ වගේම බොහෝ දෙනා ලේසි පහසු ක්‍රමවේද හොයනවා හැම දෙයකම ඒකෙදි තාක්ෂණය අපිට උදව්වට එනවා හැමදේම පහසු කරගන්නට තාක්ෂණය අපිට උදව්වට එනවා ඉතින් මෙතනදී මේ දැන් අද වර්තමානයේ වෙන විට බොහෝ දෙනා රූපවාහිනී ගුවන් විදුලි එතකොට ජංගම දුරකථන භාවිත කරන්න පෙළඹිලා තියෙනවා බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ ඒ වගේම මාධ්‍ය සමාජ මාධ්‍ය වැනි දේ භාවිත කරන ස්වාමීන් දැන් මේ වැනි දේ වලට යොමු වෙනවා මෙවැනි දේ භාවිත කිරීමත් ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය අසංවර වීමක්ද ඒකට තමයි අපි ගොඩක්ම පටල ගන්නේ ඇත්තටම මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොච්චර ප්‍රායෝගිකද සහ කොච්චර කාලයට ගැලපෙනවද කියන එක අකාලිකයි. ඔව් ඒ අකාලිකයි ඕනම කාලයකට ගැලපෙනවා කියන එකයි. ඉතින් දැන් මේ අපිට තියෙන අපි පැත්තට තියෙන ලොකුම තරුණයෙකුට මේ පැත්තට එන්න තියෙන ලොකු ගැටලුවක් තමයි එක පැත්තකින් හිතනකොට එයාගේ මේ ධර්මයට එනවා නම් ෆෝන් එකයින් කරන්න ඕනේ. එහෙමයි. හරි. ධර්මයට එනවා නම් රූපවාහිනී බලන්න නැතුව ඉන්න ඕනේ. එහෙම සංකල්ප හදලා තියෙනවා. ඒකට මේ මේක මේක හදලා තියෙන්නේ අපේ සමහරට වැඩිහිටියයම. එහෙමයි. සමහර වැඩිහිටි භාවනාවට එන සමහර මම හැම වෙලේම මේක මතක් කරනවා භාවනාවට එන සමහර උපාසක උපාසිකාවන් කියන්නේ රූප වාහිනිය කියන්නේ නොබැලිය යුතු දෙයක් දකින්නවත් නැතුව ඉන්න ඕන දෙයක්. හරිද? ඇයි එහෙම තැනකට වැටුනේ? එහෙනම් මොකද <laughs> මේ දේශනාව බලන්න වෙන්නේ නැහැ. ඔව්. මේ දේශනාව බලන්න වෙන්නේ නැහැ. එතකොට අන්තර්ජාලය කියන්නේ මේ වාගේ භයානක තැන් තියෙනවා තමයි. ඒක භයානක තැන් තියෙනවා කියන්නේ අපි තුම අන්තර්ජාලයේ යමක් හොයන කෙනෙකුට ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතු වෙන දේවල් තොරකකා එන ගතියක් එන විදිහට සකස් කරපු ගතියක් තියෙනවා තමයි. ඉතින් මූලික ඒ සඳහා මූලික පුහුණුවක් ලබා දෙමින් මනසට හරිද මේවා මුදා හරින්න ඕන මේවා භාවිතා කරන්න ඕනේ. නවීන තාක්ෂණික විද්‍යාව අතහැර මේ ගමන යන්න බෑ. දැන් මුහුණු පොත කියලා කිව්වහම මුහුණු පොතේදී මම අහලා තියෙන විදිහට ඇත්තටම අපි භාවිතා කරන්නේ නැහැ. වෙනත් අය මේ සඳහා අවශ්‍ය කරන පහසුකම් අපිට සපයා දෙනවා අවශ්‍ය වෙනකොට මේ මොකද ඒක ආදර්ශය සඳහා නැත්නම් ඇත්තටම මුහුණු පොත කියන එක මේ පාරේ යනකොට අපි දැන මුණ දැක්කා. මුණ දැකම ආ කවුද කිඳබන්ද කියලා කතා කරා. එහෙම අඳුනා ගන්නවා වගේ එකක් කියලා මට හිතෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අඳුනා ගන්නවට වැඩිය එතනදී අර රහසෙන් කතා කරගන්න පුළුවන්කමක් තියෙන හින්දා යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්. නමුත් එවැනි මාධ්‍ය ජාලය භාවිතා කරමින් වෙනදටත් වැඩිය වඩා යහපත් පණිවිඩයක් සමාජගත කරන්න අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන්. ඒතර අන්තර්ජාලය කියලා කියන්නේ මම දකින විදිහට ලොකු මේ පුස්තකාලයක් මේ අතේ අරගෙන යනවා. කෙනෙකුට මහා කාලයක් ඇතුව දැන් ඊපෙර මට යම්කිසි දත්ත වගේක් ඕන වෙනකොට ඒ දත්ත ටික සමාජය පිළිබඳ දත්ත වගේක් මට අවශ්‍ය වෙලා ඒ දත්ත ටික හොයාගන්න ගියා නම් එහෙම යම් විදිහකින් මේ අන්තර්ජාලය නැතුව මම හිතන්නේ ලොකු කාලයක් යනවා. පැය 10ක් 15ක් යනක විනාඩි දෙකේ ළඟට ඇවිල්ලා ඉවරයි. ඉතින් කොච්චර ලාභයක් තියෙනවද මේ තාක්ෂණය තුලින් අපිට කරගන්න. ඉතින් එතනදී අර යමක් දැක සතුටු වීම කියන එක මේකේ වැඩේ වෙලා තියෙන මේක හිත පාලනය කරගන්න බැරි පුද්ගලයාට මූලික පුහුණුව ලබාගත්ත නැති කෙනාට මේ මාධ්‍ය කියලා කියන්නේ මහා හානියක්. හරි. රූපවාහිනිය පවා ආයෝක් මේ මේ අන්තර්ජාලය කරන්නේ රූපවාහිනිය පවා එහෙමයි. එහෙමයි. ඒකෝර ඒ මතේම ඊට පස්සේ මොකද වෙන්නේ අර දැන් අපි මතක තියාගෙන අපේ ළමයින්ට ඇත්තටම පුහුණු කරන්න පුළුවන්. එයාලව පුහුණු කරවන්න පුළුවන් මේ පණිවිඩේවත් අඩුම ගන්න මේ පණිවිඩේ හරි ලැබෙන්න ඕනේ. හරි අපිට පුළුවන් ලංකාවේ වගකීය යුතු යම් කිසි ආයතන රජයේ ආයතනයකින් හෝ හැම වෙලෙම පණිවිඩයක් ලැබෙනවා නම් මේක භාවිතා කරද්දී මෙන්න මේ தත්ත්වෙටපත් වෙන්න එපා. එකම රූපය දෙස නැවත නැවත බල බල මේක මේකේ ඔහේ රැඳි රැඳි ඉන්න එපා. ඒක ඔබට තේරුමක් නැති වැඩක්. හරි ඒවා ඒවා සීමා කරගන්න. ඒ වගේ අර අවවාදයක් විදිහටවත් ඒක අඳුම ගන්න සරින් සරින් සරින් සරින් ලැබෙනවනම් අපේ අයට දිය යුතු පණිවිඩය නේද? ඒ වගේ උපක්‍රම පාවිච්චි කරොත් මේවා ඊළඟට දැන් විශේෂයෙන් මේ දැන් රූපවාහිනී මාධ්‍යවල අපි දකිනවා මාධ්‍ය ආයතනයකින් රටට කළ හැකි මහා මෙහෙයක් තියෙනවා. නමුත් සියලු දෙනා මේ වෙනකොට ඒවා භාවිත කරන්නේ මුදල් හම්බ කිරීම සඳහා විතරයි වැඩිම දෙනේ. ඊටාම කලාතුරකින් තමයි කෙනෙක් සමාජ යහපත සඳහා මේවා යොදවන්නේ. ඉතින් ඒ වාගෙන් ලබාගත හැකි ප්‍රයෝජනය ලබා ගන්න නම් Tamange හිත පාලනය කරගත්ත. යම් කෙනෙක් හිත පුහුණු කරලා මේ මෙවැනි මාධ්‍ය භාවිතා කරොත් ඒක ඉන්ද්‍රිය අසංවර භාවයට පත් වෙන වීමක් වෙන්නේ නැහැ. භාවිතය නෙවෙයි මාධ්‍ය භාවිතය හෝ උපකරණයක් භාවිතය හෝ ජීවිතේ ජීවත් කරවීම නෙවෙයි එතන තියෙන චේතනාවයි මම අන්තිමට එන්නේ කාරණාවට චේතනාවයි වැදගත් වෙන්නේ ඉන්දිය සංවර වෙනවද අසංවර වෙනවද කියලා බලන්න. එතකොට දුටු දේ පිළිබඳව ඇලෙන්නේ නැතුව ඒ පිළිබඳව ඒවා ඒවත් එක ගැටෙන්නේ නැතුව සහ ඒවා ග්‍රහණය කරගන්නේ නැතුව ඒ මැත්තේම රැඳිලා ඉන්නේ නැතුව ඒකෙන් ගත යුතු දේ අරගෙන අතහරින්න පුළුවන් නම් ඉන්දියා සංවර වීමක් නැතුව මේ මාධ්‍ය භාවිතය සහ ඔය කිව්ව කාරණා ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ප්‍රවෘත්තිවත් අහන්න බෑ. අහන්න ගියොත් ගැටීමක් ඇති වෙනවා. සමහරවිට ඒ කියන්නේ දැන් භාවිතාවේ ගැටලුවක් භාවිතා කරන ක්‍රමවේදය. ක්‍රමවේදය අනුව. එහෙමයි. භාවිතා කරන මානසික ක්‍රමවේදය තමයි මේක අසංවර වෙනවද සංවර වෙනවද කියන කාරණා. ඔබ වහන්සේ ගණන් කරන ආකාරයට සමහරවිට දැන් කෙනෙකුට පිහියක් දැක්කම ඒකෙන් එළවලුවක් කපන්න, පාන් ගෙඩියක් කපන්න චේතනාවක් එන්න පුළුවන්. තව කෙනෙකුට ඒකෙන් කෙනෙකුට හානි කරන්න පාවිච්චි කරනවා. ඒ උපකරණය භාවිතා කිරීම සඳහා භාවිතා කරන ආකාරය අනුව තමයි ඒක සංවර වීමද අසංවර වීමද. එහෙමයි. එහෙමයි සනස්. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මම හිතන්නේ අපේ නරමන බොහෝ දිනෙකට මේ තිවිච්ච ගැටලුවක් වෙන්න ඇති මේ අපි කතා කළේ ස්වාමීන් වහන්සේ මේ ඔබ මාසේ සාලංකර ආකාරයට ගොඩාක් දෙනා සඳහන් කරනවනේ මේ ටීවී රූපවාහිනිය බලන්න දෙයක් නැහැ, ගුවන්විදුලිය අහන දෙයක් නැහැ. මේවා මොකටද කියන්නේ භාවිත කරන අපේ දරුවොත් කෙරෙහි අපි බලන්නේ අපේ ඔක්කොමලා බලන්නේ සැකෙන්න. එහෙමයි. නේද? අපි දරුවෙකුට උගන්වන්න ඕනේ මේක පෞරුෂයක්. එහෙමයි. අභිමානයක්. ඔබට පුළුවන් නම් මේක පාවිච්චි කරන්න යහපත් දෙයට ඒන ලොකු පෞරුෂයකින් යුක්ත කෙනෙක්. ඒක ආඩම්බරයක්. එහෙමයි. කියලා අන්න එහෙම ඒකට මානසිකත්වයට ඒක මේ ශක්තිමත් දාන්න පුළුවන්කම තියෙන ඇත්තටම. එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යද්දී මට මතුවන තවත් කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේ මේ ශීලය, සමාධිය සහ ප්‍රඥාව දියුණු කරගන්නට නම් අපිට මේ ඉන්ද්‍රිය සංවරය කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ උදව් උපකාර වෙන්නේ? ඔව් දුවන දුම්රියක පීල් දෙක වගේ. එහෙමයි. <laughs> ඒ තරමට හැම වෙලේම ඉන්ද්‍රිය අසංවර වුණොත් මානසිකත්වය ඉතාම ප්‍රබලව පිරිනව. ඒකේ ප්‍රතිඵලය තමයි සීලේ කඩන මට්ටමටපත් වීම. ඒක ආයෙ කිසිම කාරණාවක් නෑ. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය කියන එක ඔය ඒ කියන්නේ අපි නොයේකුත් විතර්ක පහල කරගෙන එක එක එක එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි නොයේකුත් විතර්කයන් පහලව කරගෙන ඒ විතර්කයන් අනුව හිත යොමු කරගෙන යොමු කරගෙන යොමු කරගෙන ඉන්න කෙනාට අර රත්ත්‍රීම් දැවිලි තැවිලි ඔක්කොම එනකොට කිසිම විදියකින් හිතේ සංසුන් භාවයක් ඇති වෙන්නේ සමාධියට අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සංවරයම අත්‍යවශ්‍යයි. සීලයට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊළඟට ප්‍රඥාව කියන්නේ ත්‍රිලක්ෂණ අවබෝධය කුමක් කෙරෙහිද පංච උපාදානස්කන්ධයන්ගෙහි ත්‍රිලක්ෂණය. ඉතින් ඒකට අපේ හිත අර මං කලින් අර ලෞකික අරමුණු ගැන කිව්වා වගේ තීව්‍රව ඒ ත්‍රිලක්ෂණය කෙරෙහි යොමු කරන්න පුළුවන් වෙන්න ඕනේ සිත අකණ්ඩව ඒ ඒ ඒ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වල සත්‍ය ස්වභාවය තමන්ගේ තුලින්ම තමන්ගේ තමන්ගේ දේවල්ම තමන්ගේ තුලින්ම දැකීම සඳහා ලොකු අවධානයක්කින් ඒකටම යොමු වෙච්ච හිතකින් ඒ දිහා ඒව ගවේෂණය කරන්න ඕනේ. ඉතින් මොකක්වත් කරන්න බෑ ඉන්ද්‍රිය සංවර තියෙන කෙනාට. ඒ හින්දා ඉන්ද්‍රිය අසංවර වීම ධර්ම අවබෝධයට ඉතාමත්ම බාධාවක්. ඉතින් මේකෙදි මතක් කරන්න ඕනේ අසංවරය අසංවරය කියම අපේ දෙමව්පියෝ හිතන් ඉඳලා තියෙනවා. මම මොකද වැරද්ද කරන්නේ නැහැ කියලා. තමන්ගේ දරුවා දිහා, ඒ කියන්නේ මේ ඇත්තම කියන්න ඕනේ. තමන්ගේ දරුවා දිහා අනවශ්‍ය තද තද බල බැඳීමකින් නැවත නැවත බල බලා බල බලා බල බලා සතුටු වීම ඉන්ද්‍රිය සංවරයක්ද අසංවරයක්ද? අසංවරය. ඒක සමාධියට බාධාවක්. හරි ඒ ඒ ඒ ඒත් එක්ක ඇති වෙන අධික බැඳීම තමන්ව ලවණ පුච්චනවා. එන එක අකුසලයක්. හරිද? ඒක අපිට ඒක අපේ මනසට දැනෙන්න ඕන මේක මගේ මරණයේදී මට අනර්ථකාරී දෙයක් ඇති වෙන්න හේතුවක්. හරි අපේ අය සමහරවිට මම ඊයේත් මතක් කරා හදපු ගේ අතාරින්නේ නැහැ. හරි. සිය ආච්චි හදපු කොස් ගහක්වත් කපන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බොහොම හොඳයි පරිසර සංරක්ෂණය සඳහා. එහෙම නෙවෙයි අත්‍යවශ්‍ය වෙලාවක මසුරුකමින් අල්ලන් ඉන්නේ. දස් කපන එක හොඳයි කියලා මම කියන්න හදනව නෙවෙයි. නේද? මේ ඒවා තද මසුරුකමින් අල්ලාගෙන ඒවා මැත්තේ නේද නැහිගෙන වාසය කරන ගතිය සංසාර ජීවිතයේ අනර්ථයකට හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වචනකින් මේ ඔක්කොම ටික මට කියන්න පුළුවන්. ඉන්ද්‍රිය අසංවර වාසය කරන හැම මොහොතක්ම නිවන් දැකීම ප්‍රමාද වෙන බව දේශනාවේ තියෙනවා. යම් කිසි කෙනෙක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දිහා බලලා නැවත සතුටු වෙනවා නැවත සතුටු වෙලා ඒකෙම ඇලෙන මොහොතක් වෙනවද ඒ හැම මොහොතක්ම යාගේ නිවන නිවන ප්‍රමාද වෙනවා නිවන ප්‍රමාද වෙන බව දේශනා කරනවා ඒකින්ද ආර්ය ශ්‍රැංග මාර්ගය තුල යටින් දුවන ප්‍රබල වැඩ පිළිවෙලක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්සේ කියන්නේ ශීලමාරේ මොනවා කරන්නේ ඉතින් ඒකින්ද විශේෂයෙන් අර මම ආය ආය මතක් කරන්නේ අස්මාත් යන්නේ මේ ආහාරයට දෙන කිදුකම වකිස්තන්නේ පොටි දේවල් කියලා. හරි බලන්න අභියෝගයක් දීලා බලන්න තමන්ගේ හිතට. මට මේ ආහාරය අයින් කරන්න පුළුවන්. දැන් අද මේ මේ වර්තමානයේ සනක තියෙන ලෙඩ රෝග වලට පවා ප්‍රධාන හේතුවක් නේද? තමන්ගේ ඒ පොඩි දේවල් කියලා හිතන්නේ. ඒක අවංකව, ඊතා අවංකව සත්‍යවාදීව හැරිලා බලන්න මට මේ මං කියන්නේ නොකා ඉන්න කියන එක නෙමෙයි. අවශ්‍ය වෙලාවට කන්න අනවශ්‍ය වෙලාවට නොකා ඉන්න පුළුවන්ද කියලා බලන්න. හරි එතනින් හොයාගත්ත හැකි. අනවශ්‍ය වෙලාවට මට නොකා ඉන්න පුළුවන්ද ආහාරය. හරි ඒ කියන්නේ මගේ බඩ හොඳට පිරලා තියෙනවා. අපිට මට මට දියවැඩියාව තියෙන කෙනෙක්. මම ප්‍රමාණවත් තරම් උදේ ආහාරයක් ගන්න තියෙනවා. මම කැමති කෑමක් මතක තියෙනවා. දැන් මම ඇත්තටම මේ කන් ජීවත් වීම සඳහාද? නෑ ගිජුකමට මේක කන්නේ. අන්න එතෙන්ට හරියටම පහර දෙන්න මං කියනවා ගොඩක්ම අමාරුයි. ඒක පැහැදිලි ඉන්ද්‍රිය සංවරයක්. මේක මොකටද මේ? සතුට වීම සඳහා විතරයි. නේද? අන්තිමට කාලය ඉවර වෙච්ච ගමන් මොකද හිතෙන්නේ? අයියෝ මං ගෑවන් කියලා. ඉතින් එතෙන්ට ප්‍රහාරය එල්ල කරන්න තමන්ගේ ජීවිතයත් එක්ක ගෙනියන සටනක් මේක. සතර සතර තියෙන දෝෂය අයින් කරගන්න තියෙන අරගලයක් මේක. ඒකෙදි පැහැදිලිවම තමන් තමන්ගේ හිත දිහා බලලා අනවශ්‍ය දේ බැහැර කරන්න, ඒ බැහැර කිරීම ආරම්භ කරන්න සතියක් මේක කරොත් විශාල සමාධියකට පත් වෙන්න පුළුවන් කියලා මම අභියෝග කරලා කියනවා. හැම නිමේෂයකම ඔය සිහියෙන් තියාගෙන දැඩි අදිෂ්ඨානයක ඉන්ද්‍රිය සංවර කරගන්න පොඩි තැනකදී ප්‍රවාදාන යොමු කරලා එයා අනිවාර්යයෙන්ම සමාධිලාභියෙක් බවට පත් වෙනවා. අද ලොකු ප්‍රමෝදයක් ලොකු ප්‍රීතියකට හේතුවක් වෙනවා. එහෙමයි සවනාස. බොහොම දෙහැරි සවනාස අපිට උපහාසයේ ඉන්ද්‍රිය සංවරහි ඇති වැදගත්කම පිළිබඳව ඊටමත් පැහැදිලිව බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් ආකාරයෙන් අපිට කියා පැහැදිලි කර දෙන ඒ පිළිබඳව අපි බොහොමත්ම පුණ්‍යානුමෝදනා පූර්වකව ඔබ වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැන් මට තවත් මතුවුණු ගැටලුවක් තමයි ඇතැම් වෙලාවට ඉන්ද්‍රිය අසංවර වෙන්න බලපානව නේද ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ කරුණු සමාජයෙන් කොන් වේවි කියන හේතු අපි හිතමු දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ගිහිල්ලා තමන්ගේ පවුල කඩා කප්පල් වේවි. තමන් ඉන්න සමාජයෙන් තමන්ව කොම් වේවි. අන්න ඒ වගේ කාරණා ස්වාමීන් වහන්සේ මෙතනදී බලපාන නේද මේ ඉන්ද්‍රිය අසංවර වීම. ඉන්ද්‍රිය අසංවර වීම බලපාන දැන් ඔක තමයි ඔය හුඟක් තරුණ දරුවන්ට වෙන දේනේ. පවුල් අද පවුල් ජීවිත ගත කරද්දී යුග ජීවිත ගත කරද්දී පවා ඒකට බාධාවක් වේවි කියන බයෙන් ස්වාමීන් වහන්සේ සෝවාන් පලස්ත පුද්ගලයන් එක්ක අපි කෙලින්ම ඍජුවම කතා කරමු. සෝවාන් පරස්ත පුද්ගලයා සාර්ථක යුග ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒක කිසිම අඩුවක් නැහැ. සෝවාන් පලස්ත පුද්ගලයාට කිසිම ගැටලුවක් නැතුව කිසි වැරැද්දක් නැති ඉතා නිවැරදි ජීවිතයක් ගත කරමින් සාර්ථක බෞද්ධ ජීවිතයක් ගෙවන්න පුළුවන්කම දෙනවා. එහෙනම් ඉතින් අපේ දරුවෝ ධර්මයට යොමු කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන තැන පළවෙනි කොන්දේසිය පළවෙනි තීරණයට එන්න පුළුවන් අන්න එහෙම මේක මේක කිසිම ගැටලුවක් නැහැ කියන එක බය වෙන්න දෙයක් නැහැ ඒක. ඊළඟට ඔය කියන කාරණාවේදී අපි ඇත්තටම ළමයින්ගේ මානසිකත්වයට විශේෂයෙන් ළමයි ගැන අවධානය යොමු කරන්න ඕනේ. ළමයින්ගේ මානසිකත්වය සකස් කළ යුතුව තියෙනවා මේ කාරණාවේදී. හුඟක් වෙලාවට මම දකින හැටියට ඔය මත්පැන් වලට එහෙම තරුණ කාලේදී අවුරුදු 15 16 17 වෙනකොට මේ ළමයි පෞරුෂයක් හදාගන්න හදනවා යාළුව අතරේ මේ මම ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් අන්න ඒ වගේ ඒ ඒ වගේ තැනකින් තැනක අදහසක් අපේ සමාජගත වෙලා තියෙනවා. ඒ කියන කාරණාවට හේතුව ඕක. ඉතින් අපිට ඇත්තටම මේ සමාජයේ තියෙන වැරදි සිද්ධ වෙන මූලයන් පිළිබඳව අපේ බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ නැහැ අසින්. අපේ දරුවන්ව මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඒවට ඇබ්බැහි වුණාට පස්සේ නවත්තන්න ඉස්සෙල්ලා යමක් වළක්වා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කාගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඉතින් ළමයින්ගේ සංකල්ප සකස් කරන්න ඕනේ. ඔය ඉන්ද්‍රිය සංවරය කියන සංකල්පයට ප්‍රතිවිරුද්ධව තියෙන ඔන්න ඔය දේවල් අයින් කරන්න පුළුවන් ඇත්තටම අපිට මේ මනසෙන්. මේ සමාජය හදන්න පුළුවන් ඇත්තටම කියනවා නම් මම මෙහෙම අහනවා. වැදගත් මිනිස්සේ නුවණ තියෙන මිනිස්සේ. හරි? මේ ලෝකයේ ඉන්න මේ සමාජයේ ඉන්න වැදගත් මිනිස්සු නුවණ තියෙන මිනිස්සු වැරදි කරන්නට ජීවත් වෙනවා. හරි? එතකොට දරුවෙක් තුළ සංකල්පයක් එනවා නම් තමන්ගේ තාත්තා බොනවා නම් ඒ පවුල නොවැදගත් පවුලක්. හරිද? නොවැදගත් පවුලක්. වැදගත් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. හරි? ඒ වගේ එහෙම සංකල්පයක් එනවා නම් සමාජගත වෙලා. මේ ළමයා කවදාකවත් නොවැදගත්කම ප්‍රදර්ශනය කරන්න ලැස්ති වෙන්නේ නැහැ. යාළුවෝ අතර පෞරුෂයක් හැදෙන්නේ, Tamanගේ පෞරුෂය හැදෙන්නේ අනිත් අය නොවැදගත් වැඩ කරන එකෙන් ගලකී ඉඳීමෙන්. ඒතර කවුරුත් දැන් අර මත්පැන් බොනගෙන නේද දිහා නෙමෙයි නොබොන දරුවා දිහා වීරයෙක් විදිහට බලන්න පුරුදු කරන්න ඒ මානසිකත්වය හදන්න පුළුවන් දැන් අපේ අපේ හැදලා තියෙන ගැටලුව අපේ දැන් ඔය ඔය කාරණාවටම හේතුව පැත්තකට වෙලා ඉන්න ඒ කියන්නේ දැන් මේ උපාසක උපාසිකා කියන වචනය කොහේ හරි තැනක පැත්තකට වෙලා ඔහේ නිකන් කම්මැලිකමට වැඩක් කරන්නේ නැතුව වැඩි දඟලන්නේ නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාගේ අතුලාන්තේ බොහෝ කෙලස් තියෙන්න පුළුවන් කාර්යක්ෂමත් නැහැ ඉතින් ඒ වගේ ළමයෙක් දැක්කම අපේ කට්ටිය කියන උපාසකෙක් වගේ කියලා උපාසකයා කියන්නේ පැත්තකට වෙලා වැඩක් කරගන්න බැරුව ඔහේ මේ වැතිරි වැතිරි ඉන්න කෙනෙක්ද? නෑ උපාසිකාව කියන්නේ එහෙම කෙනෙක්ද නෑ උපාසකයා කියන්නේ අර මං කිව්ව ඉන්ද්‍රිය සංවරය සහිත ප්‍රබල මානසිකත්වයක් සහිත කාර්යතා කාර්යසම් පුද්ගලයෙක්. ඍජු තීරණ ඍජු තීරණ ගන්න ඒකේ වට කියලා නිම කරන්න බැරි තරම් වටින චර්යාවක් තමයි උපාසක උපාසිකය. ඒක උපාසක ළමයි ඉන්න ඕන අපේ සමාජයේ. උපාසක තරුණයෝ ඉන්න ඕනේ. උපාසක නැදිවියා ඉන්න ඕනේ. නේද? උපාසක අවසාන විය ගත කරන අය ඉන්න ඕනේ. එතකොට ඒ ඒ උපාසක රත්නය කියන මේක ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට උපාසක දරුව කියන කෙනාට ගැන සංකල්පයක් හැදෙන්න ඕනේ. මේක තමයි වැදගත් ජීවිතය. මේ තමයි අද කාලයේ තියෙන වැදගත් මිනිස්සු අනිත් එක තමයි නුවණ තියෙන මිනිස්සු උපාසකයෝ වගේ කටයුතු කරන උපාසකයෝ කියලා කියන්නේ එතකොට හරිම වටින ජීවිතයක් ගත කරන අය. එතකොට එහෙම සංකල්ප නිවැරදි කරොත් ওই ප්‍රශ්නේ ওই සංකල්පය හදන්න ඕන සමාජයේ. මේක හදන්න ආයතරයක් මම කියනවා. මාධ්‍යයට ලොකු අකමැත්තක් තියෙනවා. එහෙමයි. හරි. අතීතයේදී දැන් ඔය වැරදිච්ච රහක් මම නිකන් මතක් කරන්න මේ අතීතයේදී මද්ද්‍රව්‍ය වගේ දේවල් මේ සමාජගත වෙන්න විශේෂයෙන් ප්‍රශ්නයක් වුණාම අත්හැරෙන්න ඕන කියන එක පෙන්වන්න සිනමා පාට ගොඩක් හේතු වෙනවා. ඒ සිනමා වල ඉන්න අය වීරයෝ විදිහට සැලකනවා ඉතින් තරුණය. මේ කවුරු හරි කඩවසම් තරුණයෙක් නළුවෙක් වුණාට පස්සේ ඒ නළුවාගේ ක්‍රියාකාරීත්වය අනුගමනය කරන්න බලනවා එතකොට මේ සිනමාවල මොකද කරේ මොනවා හරි පෞල් ප්‍රශ්නයක් හරි නැත්නම් ආදර ප්‍රශ්නයක් හරි මොනවා හරි එකක් අතුනහම පෙන්වන්නේ මොකද්ද? මේ සමහරට අර බෝතලේ තියෙන ප්ලේන්ටි වෙන්න පුළුවන්. හරි නේද? ඒක අරගෙන බොන හැටි, වැතිරෙන හැටි, වැටෙන හැටි ඒවා. එතකොට මේ චරිතය තමයි අනුගමනය කරන්නේ. ඉතින් අද අපිට නව සංකල්ප සකස් කරන්න වෙන රට නිවැරදි කරන්න නම් ඒ නව සංකල්ප සකස් කරද්දී මාධ්‍යවල තියෙන වගකීමක් තමයි ඇත්තටම මේ වැනි නිවැරදි සංකල්පනා සකස් කරන ටෙලි නාට්‍ය ඒවා සකස් කියන්නේ බොළඳකම් ඇති කරන නාට්‍ය නේද ඉන්දියාවෙන් අපිට මෙහෙට ගෙන්නන සමහර ඉතා බොළඳ මේ නාට්‍යවල තියෙන දේවල් වලින් මානසික හිත් බොළඳ වෙනවා. තවත් නොයේකුත් සමහරලාට දැන් අනියන් සම්බන්ධතා වගේ දේවල් බොහෝ වශයෙන් තියෙන ඒවා අනුමත කරන නාට්‍ය තියෙනවා. ඒ වාගෙන් ඉතින් එතකොට මොකද වෙන්නේ මේ මේ සිත්වලත් එවැනි සිතුවිලි ඇති වෙනවා. ඉතින් ඒකින්ද මේක નિවරදි කරගන්න සංකල්ප નિවරදි කරගන්න ඒවා નિවරදි සංකල්ප වලටපත් වුණොත් ඔය ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඔන්න ඔය ගැටලු සහගත తত্ত্বය අයින් කරන්න බෞද්ධ ධර්මයට අනුව ජීවත් වෙන කෙනා ඉතා වැදගත්, ඉතා නුවණ තියෙන අපි අපේ විලාසිතාව අපේ අර කියන්නේ ඒක මගේ විලාසිතාව කියලා. ඒ වගේ අර වෙන්න වැඩගත් මිනිස්සු කියන සංකල්පයට යනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි දැන් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ පස්වන සතියේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ අද මේ පස්වන සතියේ සිව්වන දිනේ අපේ ස්වාමීන් වහන්සේ ගිහියන් හැටියට අපිට මුහුණ දෙන්න සිදුවෙන බොහෝ දෑ පිළිබඳව අපිට පැහැදිලි කර දුන්නා සවිනාස අපි දැන් ඉන්ද්‍රිය සංවරය යටතේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමෙන් ජීවිතේට තිබෙන ලාභ ඒ වගේම නැතිවීමෙන් සිදුවන අලාභ එතකොට මේ ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්න බලපාන හේතු පිළිබඳව අපි කතා කළා දැන් මේ හැම දෙය ගැනම කතා කරලා ස්වාමීන් වහන්සේ අපි මම ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඉන්ද්‍රිය සංවරයේ තිබෙන වටිනාකම පිළිබඳව අපි දැන කියාගත්තු සමනස් දැන්. ඉතින් මෙවැනි ඊට වැදගත් ප්‍රතිබලදායක ගැඹුරින් පිළිපෙදිය යුතු ඉන්ද්‍රිය සංවරය ප්‍රායෝගිකව सिद्ध කරන්නට ඔබ වහන්සේ යෝජනා කරන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආකාරයේ පිළිවෙතක්ද? ඒ කියන්නේ වැඩ පිළිවෙලක් තියෙනවා ස්වාමීන් වහන්සේ පිළිබඳව. ඒ කියන්නේ සමාජය තුළද නැත්නම් පෞද්ගලිකව සමාජය තුළ ස්වාමීන් වහන්සේ සමාජගත කරන්නේ? ඔව්. ඒක තමයි කතා කරමින් හිටිය තැනත් ඇත්තටම අපි ආවේ එතෙන්ට. ඉන්දිය සංවරය කියන වචනය මේ වෙනකොට මේ අපේ ඉංග්‍රීසියෙන් යන යන තියෙන වචනයක්. පන්සිල් සුරකිමු කියන එක ටිකක් හරි තියෙනවා. නමුත් පන්සිල් රකින්න බැරි වෙන්න හේතු වෙන දේවල් තමයි ඉන්දිය සංවරය. එතකොට ඉන්දිය සංවරය කියන්නේ මොකක්ද කියලා අපේ කර්ම දරගන්නේ නැහොත් දන්නේ නැහැ. මේ පිළිබඳ ඉගැන්වීම් නැහැ. මම හිතන්නේ මේ වෙනකොට තව දැනුත් කතිකාවක් සකස් වෙමින් පවතිනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ගොඩක් කට්ටිය අසමත් වෙනවා. ඒ අසමත් වෙන්න මේකට කරුණු වැඩි. එහෙනම් බුද්ධ ආගම වගේ විෂයන් සාමාන්‍ය පෙළෙන් අයින් වෙන්න ඕනේ කියලා. හරි. ඇත්තටම මගේ නම් නිර්දේශය ප්‍රායෝගික වැඩපිළිවෙලක් යටතේ බුද්ධ ආගම කියන විෂය උසස් පෙළ දක්වා හැම අනිවාර්ය විෂයක් බවට පත් කරන්න ඕනේ. බෞද්ධ රටකන. ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රායෝගිකත්වයක් එක්ක. අනිත් එක අපි අසිත මහත්තයා හැම වෙලේම පාසල් යන කාලේ නම් දහම් පාසල් යන කාලේ නම් අපිට තිබුණේ බුද්ධ ආගම කියන එක ගැන තිබ්බ අදහස තමයි දැන් ඉතිහාසය සිංහල විද්‍යාව ගණිතය බුද්ධ ආගම මම අහන ඉතිහාසය සිංහල සහ විද්‍යාව ගණිතය කියන්නේ වෙනම විෂයන් දෙකක් විදිහට අපිට සංකල්ප තියෙනවා ඉතිහාසය සිංහල වගේ දේවල් පොත් බලාගෙන කරගන්න පුළුවන් විද්‍යාව ගණිතය බෑ බුද්ධ ආගම වලින් ඔකෙන් කොයි වටද සාමාන්‍ය වශයෙන් අපිට තියෙන සංකල්පය බුද්ධ ධර්ම වැටෙන්නේ ඉතිහාසය සිංහල කියන කොට. නෑ. බුද්ධ ධර්ම වැටෙන්නේ විද්‍යාව ගන්තය කියන කොට. ඇයි? අර කර භෞතික පැත්ත, මේක මානසික පැත්ත. නමුත් මේක ඉස්මතු කර පෙන්වීමක් නෑ. අපේ ළමයි හරියට දුක් විඳිනවා. අපේ ළමයි කියනවා මට මතක හිටින්නේ නැහැ. හරිද? මට අරමුණකට එක දිගට යන්න බෑ. මට නිදිමත වැඩි. මට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මේ ඔක්කොතෝම විසඳුම ධර්මය තුල තියෙනවා. ඒතර අපේ දහම් පාසලේ ඇත්තටම දහම් පාසලේ උගන්වන්නේ සිත පාලනය කරගෙන ඉලක්කයකට යන්න පුළුවන් මානසික වර්ධනය කරන ක්‍රමවේදයක් නම් ඉරිදට. හරිද? දෙමව්පියෝ ටියුෂන් පන්තියට යවන්නේ නැතුව ළමයා මේකට වෙනවා මේ සතියකට සැරයක් උදේට දැන් අපි කෑ ගහනවා ටියුෂන් යවන්න එපා ටියුෂන් යවන්න එපා මේ දහම් පාසල් ගන්න. ඉතින් දහම් පාසල් ආවට පස්සේ මේ ළමයාට අරගෙන යන්න දෙයක් ඇත නෑ වෙනද මේ පොත බලාගෙන කරගන්න පුළුවන් දෙයක් නෑ පොතේ තියෙන දේ පමණයි පෙළ පොතේ තියෙන දේ කරගන්න නම් තියෙන්නේ එයා කල්පනා කරනවා මම මේ වරුව ගිහලා ටියුෂන් පන්තියේ පොත බලාගෙන ඉපස් කරනවා එහෙමයි දහම් පාසලේ අඩියක් තිබුණ නැති අය ඉන්න අවසන් විභාගය ගන්නවා එහෙමයි ඒක බැරි වෙන්න ඕනේ ඒක ප්‍රායෝගික පැත්තට යන්න ඕනේ ධර්මයේ කියන එක ප්‍රායෝගික මනෝවිද්‍යාවක් බව සංකල්පගත සංකල්පයක් විදිහට සකස් වෙන සමාජය තුළ එතකොට බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල භාවිතා කරන ධර්මයේ භාවිතා කරන අය අසාමාන්‍ය වර්ධනයක් සිදු කරගන්න කරගන්න ඇත්තටම පුළුවන්. අන්න ඒ පුළුවන් தත්යකටපත් වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම මේ විෂය නිර්දේශ වලට එන්න ඕනේ. අදම ගානේ දහම් පාසලටවත් එන්න ඕනේ. දහම් පාසලේ තියෙන භාවනාව කියන්නේ භාවනාව කියන්නේ ඉගෙන ගැනීම. මෛත්‍රී භාවනාව කියන්නේ මේක මේක ඉගෙන ගැනීම නෙවෙයි. ඒක ප්‍රායෝගික භාවිතයක් වෙන්න ඕනේ. ඉතින් මේ කිසි දෙයකට කිසිම කෙනෙකුට උමනාවක් තියෙන භාවයක් පේන්නේ නැහැ. කටපාඩම් කිරීමෙන් සම්මත එහාට ගිහිල්ලා අවබෝධයක් ලබා ගන්නවා. කටපාඩම් කිරීමෙන් එහාට ගිය ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ධර්මයේ තියෙන එක. ඒක ධර්මයේ තියෙන පළවෙනි වචනේම තියෙනවානේ. දුක් නැති කරන ආරියස්ථාංග මාර්ගය භාවිතා කළ යුතුයි. ඒක පාවිච්චි කරන්න ඕන එක. ඒක කටපාඩම් කරලා තියාගන්න ඕන එක. ඒකින්ද අපි සමාජයේ පැහැදිලිවම සමාජයේ තියෙන මේ දුස්සීලකම් සමාජයේ තියෙන මේ මහා නරක දේවල් අපි ඔක්කොම පීඩාවට පත් වෙලා තියෙන හැම දෙයක්ම අයින් කරන්න නම් ප්‍රායෝගිකව අපි ධර්ම තුළට එන්න මේ බුද්ධ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ එක බුද්ධ වචනයක් මේ ඉන්දිය සංවරය විතරක් අරගෙන ජාතික ප්‍රතිපත්තියකට මේක දාගන්නවා කියන්නේ. හරිද? නිබඳව নিরතුරුව දරුවන්ට පේන්න හැමෝටම පේන තියෙන අපි ඉන්දිය සංවරයෙන් යුක්තව වාසය කරමු කියලා. පෙළඹෙනවද නැද්ද? අඩුම ගානේ 120ක්වත් පෙළඹෙනවද නැද්ද? දැන් මේ වචනේ ගිරිහිලා යනවා. නේද? අපි ඔක්කොම කතා කරන්නේ කාටද හැමදාම කතා කරන්නේ? හැමදාම කතා කරන්නේ කාටද? අවුරුදු 40 50 අඩුම ගානේ හුඟක් ඉන්න වැඩි ප්‍රතිශතයක් ඉන්නේ 60 වෙනසට. ඒකෝර මේ කට්ටියට දැන් තියෙන සසර සුවපත් කරගන්න විතරයි. ඒකෝර වැරදින්න ඕන ගොඩක් දේවල් වැරදිලා ඉවරයි එකසකින් බලනකොට. ඇත්තටම ධර්මයේ භාවිතය දෙන්න ඕන කොතෙන්ටද? ජීවිතේ පටන් ගන්න හැට. ඒක කරන්න බැරි නෑ. එකමුතු වුණොත් එක අදහසකට આવොත් කරන්න බැරි නෑ. ඉතින් ඒකට තමයි මේ කතිකාවතක් හැදීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වෙනුවෙන් උයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ තත් සංකල්පයකට අනුව මේ නිවැරදිම වෙනසක් උදෙසාවෙන් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව අප ආරම්භ කළේ. ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට ස්වාමීන් වහන්සේ ඇතැම් දරුවෝ ඉන්නවා මල් පූජා කරන ගාතාව කුමක්දයි අහුවොත් කටපාඩමින් කියනවා. නමුත් ඒ අර්ථය කුමක්ද කියන දේ හොතින් එතනදී දරුවෝ නෙවෙයි වැඩිහිටියෝ තියෙනවා. වැඩි දෙනෙක් දන්නේ ඒ කාරණාව පිළිබඳව සමින්හසේ අපට කියා දෙන්නේ මේ මේ දේ සමාජගත කරන්නට නම් ප්‍රායෝගිකවම එය ජීවිතයට ඇඳා ගන්න වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. ඉතින් අපි අවසාන වශයෙන් මේ ඉන්ද්‍රිය සංවරය සමාජගත කරන්න ස්වාමින් වහන්සේගෙන් කොයි ආකාරයෙන්ද ප්‍රායෝගික වැඩ වැඩපිළිවෙල සකස් කරන්නේ කියන කාරණාව පිළිබඳවයි දැන කියාගත්තේ. හෙට දවසේදී ඒ පිළිබඳව වැඩිදුරටත් ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය සමාජගත කරන්න ප්‍රායෝගිකව ජීවිතය ඇඳා ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ කියන කාරණාව පිළිබඳව හෙට දවසේදී ස්වාමීන් වහන්සේ අපට ඊයා පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් සමගින් හෙට දවසේදී ඔබව හමු වන බලාපොරොත්තුෙන් අදට අපි වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වන්නේ ත්‍රිසක් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් තම බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැමදෙනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම තුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. හැමදෙනාටම නිරෝගී සරණයි. ශ්‍රද්ධ සාදුනේ එසේනම් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ පස්වන සතියේ සිව්වන වැඩසටහන ලෙසින් ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඔබට මතුවන ඔබට මට මතුවන ගැටලු කිහිපයක් පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් දැන කියාගත්තේ හෙට දවසේදී මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් වැඩිදුරටත් ඔබට කියා පහදා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හෙට දවසේදී ඔබ හමුවන බලාපොරොත්තුෙන් අදට අපි වැඩසටහන නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි